ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා වූ යනේ අරිය ධර්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්තුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ ධම් පදයක් කියනවා සාරාණීය ධර්ම කියලා. සාරාණීය කියන්නේ නිතර නිතර සිහිපත් කරමින් සනසිල්ලක් ලබාගත යුතු ධර්මයි. ඉතින් මේ අද පින්කමක් සාරාණීය පින්කමක් වේදවා. සාරාණීය වන්නේ වර්ෂ 50කට ආසන්න කාලයක් නොකඩවා පැවති පින්කම් පෙළක් නිසායි. ඒ කියන්නේ අපි පැවිදි වුණේ 57 වර්ෂයේ දැන් මේ 56 යන අවුරුදු 49 පේලා 58 පේනගෙන දවසයි මේ පළමුවෙනි වර්ෂයේ සිටම මේ මගේ පැවිදි ජන්මදිනයේ නිමිත්තෙන් අප්‍රසිද්ධව මම පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ගුරු ඇසුරේ ශිෂ්‍ය දරුවෙක් හැටියට ඒ දවස සිහි කරලා මට ලැබෙන යම්කිසි ධාර්මික දෙයක් අපේ ගුරු ස්වාමින් වහන්සේට පූජා කරලා ඒ පූජාවත් එක්කම මගේ ඒ වචනේ ප්‍රකාශ කරන මම අද පැවිදි වෙච්ච දිනේ ස්වාමින් වහන්සේ එනිසා මට උතුම් ලෙස මහානදම් පුරන්ද ආශිර්වාද ලැබේවා කියලා. මේ මහාරුදු පහක් ගිය. ඒ අතරේ 1962 හරියටම අපේ පූජනීය කඩවැද්දේ මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් ස්ථාන තුනක පින්කම් තුනක් සිද්ධ කරන්න යොදාගෙන තිබුණා. පළමුව යන්නේ මේ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය. හරියටම අද වාගේ දවසක. ඊළඟට නිමල වාරණ්‍ය සේනාසනේ. ඊළඟට අප්‍රේල් 1 වෙනිදා හා 2 වෙනිදා මහියංගන පූජන ස්ථානය. ඔය පින්කම් පිළිය යොදාගෙන තියෙන අතරේ පූජනීය මහෝපාධ්‍යයන් වහන්සේ මහියන් වහන්සේගේ එවැනි මන් ජීවත් වුණේ නව ධනවකන්ද මූලස්ථාන යෝගාශ්‍රමයේ ඒ වෙනකොට මැල්ලගලදී මම විනය පිටකය සම්පූර්ණ කරලා අභිධර්ම පිටකය ආරම්භ කරලා ඉන්න කාලය ඒ කාලේ මට හොඳට බණ කියන්න පුළුවන් ඉතින් මට හිතුණා මේ දවසේ මම අප්‍රසිද්ධවම ලොකු පින්කමකට සහභාගී වෙනවා කියලා ඒ කියන්නේ මුළු ආරණ්‍ය සේනාසනේ සරසන බොහෝම ලස්සනට සකස් වෙලා තිබුණා. අපි ආමේ ඊට කිට්ටු දවසක. දේවයාලාමේ උදේ පාන්දර මගේ අතේ තිබුණු පූජා වස්තු දෙකක්. ඒ කියන්නේ බොහෝම වටිනා දැලි පීයක් තිබුණා. තාත්මන වටිනා බුරුම රටින් හදා ගන්නා ලද තක්කඩයක්. මේක අපේ ස්වාමින් වහන්සේ දෙනමට පූජා කළා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මගෙන් අහනවා අද මේ පූජාවේ අරමුණ මොකක්ද? මම කිව්වා මම පැවිදි වෙච්ච දිනේ. දැන් අවුරුදු 5ක් වෙනවා. ආ එහෙමනම් අද පින්කම මේ නම වෙනුවේ. එලෙදා විශාල පහන් පූජාවක් තිබුණා. ඒ වගේම රාත්‍රී ධර්ම දේශනයක් තිබුණා. මේ දේශනින් මට පැවරුණා. මම ඉතින් ඒ කාලයේදී බොහොම ලපටි කෙනෙක්. ඒ කාලයේදී කටහඬ මිහිරි. රෝම ලස්සන බණක් කියවා විසුද්ධි මාර්ගයේ. එදා දවසේ නිමලෝ ලොකු ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. ගමේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. නීතිදගෙන ලොකු ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. අපේ පඬිත් ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. නාථගෙන මේ පඬිත් ස්වාමීන් වහන්සේ වැඩි හිටියා. මේ වාගේ සම්භාවනීය ස්වාමීන් වහන්සේලා ඉදිරිපිට ධර්මාසන ආරූඪව ඒ සිද්ධ කළ දේශනේදී පුදුම විදිහේ ප්‍රසාදයක් ස්වාමීන් වහන්සේ පළ කෙරුවා. ස්වාමීන් වහන්සේට කඳුළු වැක්කා. ඊට පස්සේ සෑම වර්ෂයක් පාසා ඒ පින්කම් පෙළිය බොහෝම ගෞරවයෙන් සිද්ධ වුණා. ඒ අතරත පූජනීය ස්වාමින් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් කෙරෙන මේ අප්‍රේල් මාසේ පළවෙනිදා පින්කම එතෙක් නිමල මේ පුන් පුහුල් වැන්න මධ්‍යස්ථානයේ ඉහා කතරගම කිරිහෙර මේ සිදු කරන සිල්පක් තිබුණා. නැවත දළදා මාලිගා වර්ෂ 3කදී පින්කම් සිදු කළා. ඒ හැම වාරයකදීම සෙනඟ ගොඩාක් රැස් වෙන බැවින් වැඩෙන ස්ථානයේදී මේ පින්කම සිදු කරමු කියලා අපි ආරාධනා කළා. එදා පටන් මගේ මතක ඇටියට 976න් පසුව මේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ පින්කම් පෙළේ සිද්ධ වෙන්න පටන් ගත්තා. මේ මිලින මහත්මයන බොහෝ මුනන්දුයින් මේවා සංවිධාන කරන්නත් ඉදිරිපත් වුණා. ඒකම නාටකයේ වැඩි සිටියේ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය මාර්තු මාසේ 30 වෙනිදා යෙදී තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ යෝජනා කළ අරිදම නමගේ පැවිදි ජන්මදිනයයි මාහිමියන් වහන්සේගේ ජන්මදිනයයි එකතු කරගෙන දින හතක් මේ පින්කම පවත්වමු කියලා. එදා පටන් අද වෙනතුරු මේ පින්කම් තේලියේ දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් වෙමින් ගංගානම් ගඟ මෝදට යනකොට පළල් වුණා වගේ දැන් විසිතුරු වෙලා බවටපත් වුණා මං හිතනවා ඒ පූජනීය මාහිමියන් වහන්සේලා අද සුවකීයේ දේහ සම්පත්තියෙන් ජීවමානව නොහිටියත් ධර්මතා සම්ප්‍රත්‍යයෙන් ජීවමානව මේවා දිහා බලාගෙන සැනසෙනම ඇති ආශිර්වාද කරනු ඇති ඒ පින්කම් පෙළේ අද මේ දවසේදී තවත් මේ උතුම් අවස්ථාවකට අපි සහභාගී වන්නේ. පසුගිය මාර්තු මාසයේ 14 15 දවස් දෙකේදී අනුරාධපුර විශේෂ පුණ්‍ය කර්මයක් සිද්ධ වුණා. ඒ දවසේදී ඒ පින්කමේ අරමුණ වූයේ කොළඹ ප්‍රදේශයේහි හරිමග්ග සංවිධානයේ නමින් සංවිධාන වූ තරුණ මණ්ඩලයක් මුළු ලංකාවම සම්බන්ධ කරගෙන අපට සෙත්පතමින් මේ පින්කම සංවිධාන කළා. නෙළුම් මල් 3 ලක්ෂයකට වැඩි. අට පෙරකඩ 3000කට වැඩි. එවාගේ නිසිතුරු නානා පොඩි. එවාගේම විශේෂ කල්ප වෘක්ෂයක්. එවාගේම 200ක් නමට සංඝ රත්නයේ දානේ මං හිතනවා 75000ක් තරම් විශාල සිල් පිරිසට. ඔය වාගේ පින්කම් පෙළ සිද්ධ කළ අතර දසක් මාසයේ 15 පොය දවසේදී මහා චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳ ශිලා ලේඛන නැත්නම් ශිලා පූරු හයක් විවෘත කිරීමේ පින්කමක් ඉතුරු කරගෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ ආභියසත් එවාගෙම ථූපාරාම චෛත්‍ය රාජන් වහන්සේ ආදී එසත් ඔය දවස් දෙකේ පින්කම් සිද්ධ කළා. කණ්‍යාවක් බෞද්ධ උතුරායන ශ්‍රද්ධාවෙන් මහා ප්‍රශ්නේ විඳගෙන ඒ පින්කම් වල යෙදුණ හැටි අපි දැක්කා. ඒ පින්කමේ ආශිර්වාදය ඇතුවයි අද අපට මෙතෙන් එන්න ලැබුණේ. ඒකම දැන් ඊයේ දවසේ පෙරේදා ඇන්දෑවේ ආශිර්වාද පෙරටුව පින්කම් පෙළක් ආරම්භ වුණා. ඊයේ දවසේ විශේෂ බුද්ධ පූජා, බෝධි පූජා, පීඩේශනාදී පැවැත්ුණා. දැන් උදෑසන බුද්ධ පූජාව, ශීල පායාස පූජාව, සීල් සමාදන් වීමේ කටයුතු නිමවා පැවිදි පින්කම සිද්ධ වුණා. වර්ෂයක් පාසා එවැනි පැවිදි වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මම හිතනවා දැනට 200 නමකට වඩා ලේඛනගත වෙලා තියෙනවා. ඒ දවසේ එකාතකින් අපට සැනසෙන්න පුළුවන් අපේ මේ මාහිමියන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපට නිවන දක්වාම පිහිට වෙන බව සලකා තුන්වහන්සේලාගේ පින නිසා ආශිර්වාදයේ නිසායි අපට මේ පින්කම් තව තව කරගන්න ආසනාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ වැඩ ඉන්න ප්‍රදේශයේ සියලු සබ්‍රාහ්මචාරීන් වහන්සේලාද හෘදයංගම උත්සාහයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ පින්කම් වලට සහභාගී වන්නේ සහ සංවිධානය කරන්නේ උතුරායන ගෞරවයෙන්. ඒ සියල්ලම තම තමාගේ సంతාන තුල බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ඥාන මාර්ගඵල නිර්වාණ ආબોධය දක්වා උපකාර වෙන කුණ්‍ය නිදානියම් වාටපත් වෙනවා ඒකාන්තයි. ඉතින් දවසේ මේ උතුම් බුද්ධ පූජාවට නැත්නම් සංඝගත දක්ෂින පූජාවට සහභාගී වීම සඳහා අධිෂ්ඨාන කරගෙන පැමිණිය විශේෂයෙන් මේ කටයුතු වලදී මෙම යෝගාශ්‍රමයේ දැනට සමලේඛක දුරේ දරමින් අතිරේක ලේඛ දුරේ දරමින් බොහෝම උනන්දුවෙන් කටයුතු කරන දේශීලේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර පූජ්‍ය කාගොල්ලේ සෝමාස ස්වාමින් වහන්සේ නූතනක් ගන්නවා. ඉතින් මම අද ආරාධනා කරනවා මේ පූජාවෙන් අනතුරුව අපට ආශිර්වාද කරමින් මේ පින්ති මේ පුණ්‍යානුමෝදනය කරනසේක්වා කියලා මම ආරාධනා කරනවා. ඊළඟට මා සඳහන් කරනු ලබන්නේ මේ පින්කම් වල පරමාර්ථයේ ලෞකික සපරමාර්ථයක් නෙවෙයි. දෙව්ලෝ යන්න, බමලෝ යන්න, සත්විත රජ වෙන්න, ධන සම්පත් ලබන්න නෙමෙයි. මේ හැම පූජාවකින්ම හැම පින්කමකින්ම අපි අපේක්ෂා කරන්නේ උතුම් ලෙස මහානගම් පුරා සතර කරණී කරගෙන අධිගම බෝධියකින් අමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට. ඒක නිසා දැන් ඉදිරියේ තියෙන ධාර්මික අෂ්ඨ පරිස්කාර ආසේසු නානාවිද පූජා භාණ්ඩ රාශියේ අපට ධාර්මිකව ලැබුණු ධාර්මික පූජා වස්තු සදාවත් බෞද්ධයෝ බොහෝම ගෞරවයෙන් පූජා කරපු දේවල් එවැගේම තවත් නා උයන ආරණ්‍ය සේනාසනයෙහි නාපේකන ආරණ්‍ය සේනාසනයෙහි නිමල ආරණ්‍ය සේනාසනයෙහි යටින්නේ සංඝ රත්නයේ වෙත ලැබිලා තියෙන ධාර්මික පූජාවන් සහ මිනි ස්ථානයේ සංඝ රත්නයේ වෙත පිරිනැමුණු පූජාවන් දතවත් බොහෝ තැන් වලින් ලැබිච්ච පූජාවන් දෙකාසු කරගෙනයි මේ පූජා පවත්වනු ලබන්නේ මේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට අයිති ධාර්මික පූජාවක් එනිසා මේවා පරිහරණය කරන සංඝ රත්නයේද බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ දක්වාම ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට එළිවෙත් පුරා ගැනීමට උපකාර වේවා කියන ප්‍රතිමින් අපි පූජා කරනවා දැන් අපි මේ සම්බන්ධව ඊට වඩා දිග කතාවක් කරන්න කාලය ගන්නේ නැහැ. ඒ නිසා අපි සෑම දෙනා මේ සිත් මෙසේ සලකා ගන්නවා. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණියා වූ සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් අනුලෝම මාර්ගයට පිළිපන් බැවින් අනිවාර්ති මාර්ගයට පිළිපන් බැවින් අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින් අපන්නක ප්‍රතිපදාට පිළිපන් බැවින් මධ්‍යම ප්‍රතිපදාට පිළිපන් බැවින් සූපටිපන්න ගුණ ඇති අස්ථාරි කුජල මහා සංඝ රත්නයේත මේ ධාර්මික වස්තු සම්භාරයේ පූජා වේවා. ඍජු මාර්ගයට පිළිපන් දැවින් චන්ද්‍රනේකා වංශයේ වෙනි වංශයක් නැති අවංක මාර්ගයට පිළිපන් දැවින් ගෝමුත්‍ර වංශයක් වෙනි වංශ නැති අකුටිල මාර්ගයට පිළිපන් දැවින් නංගල සීත වංකයක් වැනි වංකයක් නැති අගින්ම මාර්ගයට පිළිපන් දෙමින් බුදුපටිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාට පිළිපන් බැවින් යාතාවක මාර්ගයට පිළිපන් බැවින් උපාය මාර්ගයට පිළිපන් බැවින් නෛර්යානික මාර්ගයට පිළිපන් බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරේ පූජා වේවා. කරු කටයුතු මාර්ගයේ පිළිපන් බැවින් භූමං කටයුතු මාර්ගයේ පිළිපන් බැවින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයේ පිළිපන් බැවින් චන්ද්‍රෝපම ප්‍රතිපදාට පිළිපන් බැවින් නාලක ප්‍රතිපදාට පිළිපන් බැවින් සුවටක ප්‍රතිපදාට පිළිපන් බැවින් රතනේ නියත ප්‍රතිපදාට පිළිපන් දැවීම සල්ලේක ප්‍රතිපදාට පිළිපන් දැවීම චතුපච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපකමා ආර්ය වංශ ප්‍රතිපදාට පිළිපන් දැවීම සාමීචි පරිපන්න ගුණ සමන්වාගත අෂ්ඨාර්ය කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරේ පූජා වේවා යොදුන් සිය දහස් ගණන් දුර සිට නමුත් කරන පූජාවන් මාත්ඵල මහත් ආනිසංස කරවා දෙන බැවින් ආවුණයේ ගුණ සමන්වාගත අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා නෑදෑ හිත මිතුරන් උදෙසාද රජමැති ඇමති ආදීන් උදෙසාද දෙවිය බමුණු උදෙසාද සකස් කර ගන්නා ලද සංග්‍රහයන් පිළිසිඟාවන්නේ සංගරුවනට නමුත් පරිත්‍යාග කිරීම මහත්ඵල වන බැවින් පාහුණේ ගුණ සමන්වාගත අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා තමන් උදෙසා අනුන් උදෙසා මෙලව උදෙසා පරලව උදෙසා සුගතිය උදෙසා නිවන උදෙසා පරිත්‍යාග කරන දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනයේ ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා දොට්නගා වැඳීමෙන් පවා ලෝවේ ලෝතුරා සම්පත්ගෙන දෙන බැවින් අංජලි කරණීය ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා

දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සම්ප්‍රඥලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ වස්තු සම්භාරය පූජා වේවා මේ පූජාව ලබන්නා වූ සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ ධ්‍යාන විද්‍යා විපස්සනා ඥාන ගුණ ත්‍රිපිටක ධාරිත්වය පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභිත්වය මේ වාගේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් දිනු පාවුණු කරගෙන බුදු සසුන ආරක්ෂා කරමින් පතු බෝධිඥානයන් සාක්ෂාත් කර ගැනීමට උපනිශ්‍රේ වේවා මේවා සදා සිටින් සම්පාදිනය කොට අප වෙත පරිත්‍යාග කරන ලද දායක සාදායකාගේ පින්වත් සෑම දිනාටද මේ පුණ්‍යලාභ හේතුයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ පතු බෝධිඥාන වලින් අග්‍රාමාම නිවන් සෝපිනිස හේතු වේවා සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජා උපසම්පදා ධර්ම විනයාඥානෙ ලබා දී අපවත් වේවදාලේ අපේ පූජනීය ආචාර්ය උපාධ්‍යාය මහෞත්මයන් වහන්සේලාට මේ කුසල සම්භාරය හේතුවෙන් භවයක් පාසා බෝධි සම්භාර සුවසේ මුදුන්පත් වීම තුලෝතුලා බුදුබා පිණසම හේතු වාසනා වේවා. අපව ආදාමදා තමා පරලෝකයේ මෞපේ දෙදෙනා වහන්සේටද මේ කුසල අනුභව හේතුෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ. මතු බුදුබා මත් වේවා. එවාගේම අපට මෙතෙක් සසුන් පිළිවෙත් පුරා ගැනීමට දෙමෝපියන් මින් ඊටාම ගෞරවයෙන් හා සද්ධාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සූපසෙන් උපස්ථාන කරමින් සිට තවත් පහසු වෙන සලසා දී තබා භව ප්‍රාප්ත වූ දායක කාර්යක්‍රමෝපිය ඥාති මිත්‍ර හැම දෙනාට මේ කුසල සම්භාරයේ හේතුවෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ පැතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවාත් වේවා එවාගේ මේ මේ පින්කම් සම්බන්ධව දිවා රාත්‍රී නිති වෙහෙසන අපේ දේශීලේ සීල සබ්‍රාහ්මචාරින් වහන්සේලාට මේ කුසලානිසංස බලයෙන් උතුම් ලෙස මහානදම් පුරා තම තමන් වහන්සේලාගේ පැතු බෝධි ඥානය ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. එවාගේම අපට ජීවත්ව සිටීමෙන් ජීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදීන් උපස්ථාන සලසන්නා වූද දේත්තේ සැප විහෙරණ පහසු විහෙරණ සලසන්නා වූද අපට ආශිර්වාද කරන්නා වූද හුදයන්ගව මෛත්‍රියෙන් සලකන්නා වූද දායක කාරක මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාට සහෝදර සහෝදරී ආදීන් තෙද මේ කුසලාන් සසසම්බලයෙන් මෙලව ආයුරෝග්‍ය සැප සුගත සාම්පරාග සුගති සම්පත් කෙලවරාග්‍රාමා මහනිවන් සූපිනිස හේතු වේවා විශේෂයෙන් ගුණවර්ධන යෝගාසුර මධ්‍යස්ථානී අභිවෘද්ධිය සඳහා දිවා රාත්‍රී දෙකේ වෙහෙසමින් කටයුතු කරමින් ගිලන්ව සිටින පින්වත් ආර්යදාසීතාන ලියන මහත්මානම් ප්‍රදාන පවුලේ සමතත් රාගේ පුණ්‍යාධාර භාරකාණ මණ්ඩලයේ නියෝජිත පිණිස සෑම දිනකටම රාගේම ගල්දුව ආරණ්‍යස්ත ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියෙහි ප්‍රධාන සභාපති වගේම ප්‍රධාන ලේකම්තුමා ප්‍රධාන භාණ්ඩාගාරිකතුමා ඇතුළු නිලධාරි මණ්ඩලලා සමාජික පිරිසටක් මේ කුසලානිසංසයේ හේතුයෙන් බුදු සසුන ආරක්ෂා කරගනිමින් නිවන් මාර්ගය ගැනීමට නිරෝගී සප බල දීර්ඝාස වින්සත් සතවර්ෂ අධික කාල දීර්ඝාසය අත්මින් දලව ජයගෙන ප්‍රතු බෝධියෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා ආරක්ෂාව සැලසෙන දෙවි දේවතා මණ්ඩල ගම මෙතින් අනුමෝදන්ව දිවි ඓශ්වර්යයෙන් වැඩි දියුණු වී බුදු සසුන ශ්‍රී ලංකාවත් බෞද්ධ ජනතාවත් බෞද්ධ රාජ්‍යයත් මහා සංඝ රුවණත් මේ මෞඛ්‍ය දූ දරු සෑම දිනම ආරක්ෂා කරමින් දෙලව ජයගෙන ප්‍රතු භෝධියෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා ආරාධනා කරනවා. එවාගෙම අද මේ සා විශාල පින්කමට මූලිකත්වයේ ධර්මින් සහභාගී වෙන අද්දාගල ආරණ්‍ය සේනාසනත් දායක මණ්ඩලලා නාවේ ආරණ්‍ය සේනාසනත් දායක මණ්ඩලය වලටත් එවාගෙම මේ කුසල අනුභවයෙන් තම තව දාන සීල භාවනා කුසල් පාරමී පුරමින් ආයුරාෝග්‍ය සම්ප්‍රත් විඳිමින් දෙලව ජයගෙන පැතු බෝධියෙන් අග්‍ර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න හේතු වේවා ක්‍යාපී මෛත්‍රී කරනවා. එවාගෙම සීල භාවනා ප්‍රතිපත්ති පුරමින් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන සීල් පිළිසේ සෑම දිනාටම ඒ සීල භාවනා මෙහෙවන අපේ ප්‍රිය සීලේ සබ්‍රමචාරීන් වහන්සේලා අතරට සුමන සීල ස්වාමින් වහන්සේ ප්‍රදාන දාන හැමදෙනා වහන්සේටත් නිරෝගී සෝයෙන් වින්සත් සත්වාසු කාලේ දීර්ඝාසත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. අවසාන වශයෙන් මේ සෑම කුසලයක් අපි සීල දනාට සිතුව පැතුව පරිද්දෙන් ලෞකික ලෝකෝත්තර ධර්ම ප්‍රාර්ථනා සපුරාගෙන පැතුව පැතුව භෝගී ඥාන වලින් අග්‍ර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව මේ වත්ව සංඝ සතු කොට පූජා කරමු. නැවත වරක් මෙම දේශනේ නැත් නැත්නම් මේ අනුමෝදනා දේශනය පැවැත්වීම සඳහා අපි මේ ස්ථානයේ වැඩ ඉන්නා බොහෝම සුදුසු ස්වාමින් වහන්සේලා කීප නමක්ම ඒ අතරට සෝමාංශ ස්වාමින් වහන්සේ වේසනුමලා මේ කටයුතු නියදින බැවින් ස්වල්ප වේලාවක් අනුමෝදනාවක් පවත්වන ලෙස මම නැවතත් මෛත්‍රියෙන් ආරාධනා කරන අතරට ඒ කටයුතු නිමවා අපට නැවත නැවත නැවත මේ වාගේ සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දකිමින් ඒ දේශකයන් වහන්සේලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා පෙරමුණේ තියාගෙන බුදු සසුන ආරක්ෂා කරගෙන දෙලව ජාගෙන නිවන් මඟ ගැනීමට සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් හා රත්නත්‍රි අනුභවයෙන් වාසනා උදාපත් වේවා කියන ප්‍රාර්ථනා සිත දරාගෙන මේ වස්තුව සංඝ සතු කොට පූජා කරමු ඕකාසමයං බන්තේ හිමානි සබ්බ පරික්ඛානානි වික්ඛ සංඝස්ස දේන ဒ ුතියම්පි මයං බන්තේ හිමානි සබ්බ පරික්ඛානානි වික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං ගන්තේ ඉමානි සම්ම පරිකාණානි වික්ඛු සංඝස්ස දේම සාදු සාදු අනුමೋದනා දේශනින් අනතුරුව ඥාතිින්ද දෙවියන්ගේ පින්පෙත් පමුණවන්න ප්‍රාර්ථනා සභාව ගනිමු දැන් වන්දනා කරන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මේවච අතෝ නිම්බ සම්පත්ති ඉනාතේ සමිඤ්ජතු අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චක්ඛාරෝ ධම්මෝ වන්දන්ති ආයුවන් සුඛං සංඝ සංපත්ති මෙමෙතේ අතෝ නිම්මාන සංපත්ති මිනාතේ සමිඤ්ජක අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායින සත්තාරෝ ධම්මෝ වන්දං සංකන්ති වේවච අතෝ නිම්මාන සංකන්ති මිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ